පෙරවන් සරණයි සියලු දෙනාටම අපේ අද දවසෙත් සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සතියේ අපේ ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාව සහ සාකච්ඡාව තුළින් දස පාරමිතාවන්හි ප්‍රඥා පාරමිතා පිළිබඳව සාකච්ඡාව අපි නිමා කරන්නට යෙදුණා. සති ගණනාවක් මුළුල්ලේ අපි මේ පිළිබඳව සාකච්ඡාව සිදු කළා. පසුගිය සතියෙන් අපි ඒක නිම කළා. අද අපට ආරම්භ කරන්නට තියෙන්නේ වීර්‍ය පාරමිතා. කියන්නේ පාරමිතා 10න් පස්වැනි පාරමිතාව. වීර්‍ය පාරමිතා පිළිබඳවත් අපි විශේෂයෙන් පහුගිය දේශනාවලදී අනුරුද්ධ සූත්‍රයේදී ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කළා. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කරනකොටත් අපි ඒ පිළිබඳව පැහැදිලි කළා. නමුත් පාරමිතාවක් හැටියට අපි කොහොමද වීර්ය පුහුණු කරන්න කියන කාරණය අපි මේ පාරමිතා කතාවේදී විශේෂයෙන්ම අවධාරණය කරගන්නට උත්සාහ කරන්න. අපි සිහිපත් කළා මේ එකම ධර්මය වුණත් එක් එක් තැන එක් එක් ආකාරයෙන් Tamanගේ කෘත්‍ය સિદ્ધ කරන්න. උදාහරණයක් හැටියට ගත්තොත් එකම පුරුෂයෙක් පියා හැටියට, සැමියා හැටියට, දරුවා හැටියට, සේවකයා හැටියට පාලකය හැටියට මේ නොයෙක් භූමිකාවල කටයුතු කරනකොට ඒ එකම පුරුෂයා ඒ ඒ නම් වලින් තමයි හඳුන්වන්නේ. එතකොට ඒ නම් වලින් හැඳින්වුවාට ක්‍රියාත්මක වෙන්නේ එක්කෙනාමයි. නමුත් වෙනත් නමකින් හඳුන්වනවා. ස්වාමියා කියලා හඳුන්වනවා, පියා කියලා හඳුන්වනවා, දරුවා කියලා හඳුන්වනවා, සේවකයා කියලා හඳුන්වනවා. ඇයි එහෙම හඳුන්වන්නේ? එකම පුද්ගලයා වුණාට එයාගේ කාර්යභාරය වෙනස් නිසා. අන්න ඒ වගේ මේ චිත්තචෛතසික ධර්ම ඒ ඒ තැන්වලදී විවිධ නම් වලින් හඳුන්වනවා කුමක් නිසාද ඒවායින් කෙරෙන කාර්යභාරය අනුව මේ චෛතසික ධර්ම අනුව තමයි ඒ විශේෂත්වය ප්‍රකට වෙන්නේ චෛතසික ධර්මයන්ගේ කෘත්‍ය වෙනස් වෙනවා ඒ අනුව සිත් වෙනස් වෙනවා ඒ වගේම චෛතසික ධර්මයන් යෙදෙන ඒ සිතෙන් කෙරෙන කාර්ය වෙනස් වෙනකොට ඒ මූලික වෙන ගුණය වෙනස් වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි දැන් මේ වීර්ය කතාවේදී ඒක චෛතසික ධර්මයක් හැටියට වෙනම ගත්තාම ඒකට අදාළ ගුණාංග තියෙනවා ඒකට අදාළ කාර්යභාරයක් තියෙනවා ඒ කාර්යභාරය අපි හඳුනා ගන්නට ඕන ඊට පස්සේ ඒ චෛතසික ධර්මය සතර සම්‍යක්ප්‍රධාන වීරය හැටියට යෙදෙනකොට කොහොමද යෙදෙන්නේ කියලා අපි බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කතා කළා. ඊළඟට සම්‍යක්ප්‍රධාන වගේම පංච ඉන්ද්‍රිය හැටියට යෙදෙනකොට විරිය ඉන්ද්‍රිය වශයෙන් පංච බල හැටියට යෙදෙනකොට වීර බලය හැටියට බොජ්ජංග ධර්ම හැටියට යෙදෙනකොට විරිය සම්බොජ්ජංගයේ හැටියට ආරෂ්ඨාංක මාර්ගයේ සම්මා වායාමයේ හැටියට ඒ වගේම සතර ඉද්ධිපාද ධර්මයන්හි විරිය ඉද්ධිපාද ධර්මයේ හැටියට මේ විදිහට අවස්ථා 9කදීම මේ වීර්‍ය චෛතසිකය යෙදෙනවා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී. ඒතර බෝධිපාක්ෂික ධර්ම 37න් 9ක්ම වීර්‍යය මේ බෝධිපාක්ෂික ධර්ම අතර වැඩිපුරම බහුලම බහුලවම ඒ ඒ තන නියෝජනය කරමින් එක් එක් කාර්යයන් සිද්ධ කරමින් එක් එක් භූමිකාවන් තුල වැඩි වාර ගණනක් යෙදෙන ප්‍රධානම චෛතසිකය තමයි විරිය චෛතසිකය. වීර චෛතසිකයේ අවස්ථා 9ක යෙදෙනවා සති චෛතසිකයේ අවස්ථා 8ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකයේ අවස්ථා 5ක යෙදෙනවා. මේ විදිහට ඒ ඒ චෛතසික ධර්මයන් විවිධ තන විවිධ ස්වરૂපයෙන් යෙදෙනවා. එතකොට මේ වීඩ චෛතසික සම කරුණකදීම අපට අවශ්‍යයි. නමුත් එක් එක් තැන එක් එක් කාර්යභාරයන් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ පාරමිතා පිළිබඳව කතා කරනකොට වීර්ය පාරමිතාවක් හැටියට මේ පාරමිතා පිළිබඳ කතාවේදී වීර්ය පාරමිතාවක් හැටියටත් විශේෂයෙන්ම හඳුන්වනවා. ඒ කුමක් නිසාද? නිර්වාණය ඉලක්ක කොටගෙන විමුක්තිය ඉලක්ක කොටගෙන විමුක්තිය දෙසට නැමුණු ආකාරයෙන් කෙලස් දුරු කිරීම සංසාරය සංසාරයෙන් එතර වීම ඉලක්ක කොටගෙන භවෙන් භවයට මනස මේ පංචස්කන්ධයෙන් මිදීම කියන කාරණය ඉලක්ක කොටගෙන පුරුදු පුහුණු කරන නිසා. දැන් ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් වීර්ය බොජ්ජංග ධර්මයක් හැටියට වඩනකොටත් සැබවින්ම අර විදිහට නිවන ඉලක්ක කොටගෙන තමයි ඒ පුහුණු කරන්නේ. එහෙමනම් නැවත මෙතන එහෙම කියන්නේ කුමක් සඳහාද? බොජ්ජංග ධර්මයක් හැටියට වැඩෙනකොට ඒ අවසාන භවයේදී අපේ මනස ලෝකෝත්තර ධර්මයන් උපද්දවන්නට යෝග්‍ය ආකාරයෙන් මේ චෛතසිකයේ ගොඩනැගීම තමයි බොජ්ජංග ධර්මයක් හැටියට කතා කරන්නේ. පාරමිතාවක් හැටියට කතා කරන්නේ ඒ ක්ලේශ ප්‍රහාණය සඳහා සුදුසුකම් ලබන්නට භවෙන් භවය අනුක්‍රමයෙන් වර්ධනය කරන අවස්ථාව. දැන් අර බෝධිපාක්ෂික ධර්ම හැටියට අපි කතා කළේ එතනදී ඍජුවම නිවන සඳහා නිවන සාක්ෂාත් කිරීම සඳහා කෙලෙස් නැසීම සඳහා පංචස්කන්ධයෙන් මිදීම සඳහා ඍජුවම ඒ චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙන අවස්ථා තමයි බෝධිපාක්ෂික ධර්ම හැටියට අපි හඳුනාගන්නේ. එතකොට ඒ භවය තුල බෝධිය සාක්ෂාත් කරන්නේ. ඒ භවය බෝධිය කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ භවය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මෙන්න මේ ධර්ම මතු කරන්න ඕන, අවදි කරන්න හැබැයි මේ ධර්ම මතු කරන්න අවදි කරන්න එතනත්තට පුළුවන් වෙන්නේ භවෙන් භවය විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ ධර්ම ප්‍රගුණ කරලා තියෙනට. එතකොට අන්න එහෙම පුහුණු කරලා තියෙන තැනත්තට තමයි විශේෂයෙන්ම නිවන ඉලක්ක කොටගෙන ඒ ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ අගට දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානය දින 7ක් අකණ්ඩව වඩනවා නම් ඒ තනත්තාට අරහත් මාර්ගඥානය හෝ අනාගාමී මාර්ගඥානය ලැබෙනවයි කියනවා. එතකොට තථාගතයන් වහන්සේ සිදු නොවන දෙයක් ප්‍රකාශ කරන්නේ නැහැ. සිදු වන දේකුයි ප්‍රකාශ කරන්නේ. හැබැයි ඒක සිදු වෙන්නේ මොන සාධකය මතද? සතියක් මුළුල්ලේ අකණ්ඩව සතිය වඩන්නට පුළුවන් නම් නිවන ඉලක්ක කොටගෙන විමුක්තිය ඉලක්ක කොටගෙන එතකොට අපි පෙර දින එකක් සිහිපත් කළා එහෙමනම් අපි සියලු දෙනාටම එකතු වෙලා එක සතියක් එහෙම නැත්නම් දින හතක් ඇයිද නිවන ඉලක්ක කොටගෙන සිහිය වඩන්න බැරි ඒක පුහුණු කරන්න ගියාම තමයි අපිට තේරෙන්නේ ඒ එක දිගට විමුක්තිය ලක කොටගෙන දින හතක් තබා පැය හතක්වත් විනාඩි හතක්වත් සමහර කෙනෙකුට විමුක්තිය ඉලක්ක කොටගෙන ඒ සිහිය පුහුණු කරන්න පහසු නැහැ. එතකොට යම් ප්‍රමාණයකට කෙනෙක් සිහිය පුහුණු කරලා තියෙන්නට පුළුවන්. ඒ සිහිය පුහුණු කිරීමේදී ඒ සිහිය පුහුණු කිරීමේදී අපි පෙර දිනෙදිත් සිහිපත් කළා අරහත් මාර්ගඥානය අපේක්ෂා නොකරන අන්‍ය ආගමිකයෙකුට ඒ කියන්නේ Hindu යෝගීන් විශේෂයෙන් ධාන අභිඥා ආදී වැඩි අය බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන කාලෙත් දඹදිව හිටිය. ඒතර අදටත් Hindu යෝගීන් විශේෂයෙන් ඒ අය ධාන අභිඥා ආදිය පුහුණු කරන්න වෑයම් කරන අය ඉන්නවා. එතකොට ඒ අයට ධානය ප්‍රගුණ කරන්න අභිඥා ප්‍රගුණ කරන්න සතිය තියෙන්නට ඕන. නමුත් ඒ සිහිය පමණක් ඒතනත්තාට විමුක්තිය ඉලක්ක කොටගෙන පවත්වන්න පුළුවන් කමක් නැහැ. එතන සිහිය වෙනම පුරුදු කරලා තියෙන්නත් ඕන. ඒතනත්තා නිවන ඉලක්ක කොටගෙන ඒතනත්තාගේ අදිෂ්ඨානය, වීරය, මේවා පවත්තලා මනස ප්‍රගුණ කරලා තියෙනවා. අන්න එහෙම ප්‍රගුණ කරපු කෙනෙකුට තමයි මේ චිත්තචෛතසික ධර්මයන් විමුක්තිය ඉලක්ක කොටගෙන හැසිරවීමේදී ඊට අදාළ සිහිය පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම කෙනෙකුට තමයි අර කියන අරහත් මාර්ගඥානය හෝ අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නට අවස්ථාවක් සැලසෙයි. එතකොට දැන් සිහිය දීර්ඝ වශයෙන් දියුණු කරලා තියෙන කෙනෙකුට උනත් ඒ සිහිය නිවන පිණිස මෙහෙවන්නට නම් ඒ තනත්තා සසර ගමනේ විමුක්තිය ඉලක්ක කොටගෙන ක්ලේශ ප්‍රහාණය ඉලක්ක කොටගෙන පංචස්කන්ධයෙන් මිදීම අපි නිවන හැටියට අවස්ථා දෙකක් සිහිපත් කළා ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම. එතකොට මේ ක්ලේශයන්ගෙන් මිදීම කියන එක අවිද්‍යාව තෘෂ්ණාවන් ප්‍රමුඛ ක්ලේශයන්ගෙන් මිදීම. පංචස්කන්ධයෙන් මිදෙනකොට නැවත රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයෙන් එකක්වත් නැවට නොහට ගන්නා ආකාරය. දැන් ඊට කලිනුත් ඒ තනත්තා යම් යම් අවස්ථාවල ඒවා යටපත් කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි කෙනෙක් අසඤ්ඤතලේ උපදින්නේ සිත ප්‍රතික්ෂේප කරලා ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන කියන ධාන හතර උපදවාගෙන තියෙන උපදවාගෙන එතනත්තට වැටහිලා තියෙන මේ සිත තියෙන නිසා තමයි මේ සියලු පීඩාවන් ඇති වෙන්නේ. ඒ නිසා සිත ප්‍රතික්ෂේප කරනවා එතනත්ත. මනසින් දැඩිව. දැන් ධානයක් උපදවාගෙන ඒ සිත පුහුණු කරලා පුහුණු කරන ලද සිතින් තමයි දැන් මේ සිතේ ක්‍රියාකාරීත්වය ප්‍රතික්ෂේප කරන්නේ. එනිසා ඒතනත්තා උත්පත්තිය ලබනවා සිත නැති තැනක රූපය පමණක් ජනිත වෙනවා කර්මජ වශයෙන් නමුත් චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක වෙන්නේ ඇයි ඒතනත්තා මේ සිතේ තියෙන ආදීනව යම් ප්‍රමාණයකට හඳුනාගෙන ඒකෙන් මිදෙන්න උත්සාහයක් ගන්න. හැබැයි ඒ තනත්තාගේ උත්සාහය අර ධානයේ ශක්තිය තියෙන තාක්කල් පමණයි පවතින්නේ ඒ ධානයට අදාළ ආයු කාලය අවසන් වෙනකොටම යලි චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා. එයිද ඒතනත්තා తాවකාලිකව ඒ සිතේ ඇතිවෙන පීඩාව දැකලා ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණට ධානසිතෙන් ඒක යටපත් කරලා තිබුණට සිත පවත්වා ගැනීමේ කැමැත්ත තවම දුරු කරලා නැහැ. ඒ සිත පවතින හේතු තවම දුරු කරලා නැහැ. తాවකාලිකව ධාන බලයෙන් යට කරලා විතරයි සිත ක්‍රියාත්මක වෙන්නට අදාළ වෙන අවිද්‍යා තෘෂ්ණා කර්ම කියන මේ හේතු ඒ තනත්තා තවම අහෝසි කරලා නැහැ. අහෝසි කරලා නැති තාක්කල් ධාන බලයෙන් යම් කාලයක් යටපත් කරලා තියන්න පුළුවන්. ඒ ධානයේහි බලය ආයු කාලය ඉවර වෙනකොටම යලිත් අර සිත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහෙමනම් සිත අපිට එපාය මේකෙන් කරදරයි කියලා හිතුවට විතරක් වැඩක් නැහැ. මේ සිතෙන් මිදෙන්න ඕන කියන අදහස ඇතුව ඒ සිත ඇති කරන ඊට අදාළ හේතු ප්‍රත්‍ය දුරු කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක යෙදෙන්නට ඕන. එතකොට අන්නේ වැඩපිළිවෙල දියුණු කරන්න නම් මේ කියන ගුණාංග දිගු කලක් පුහුණු කරලා තියෙන්න. දානය, සීලය, නෛෂ්කාම්ම්‍ය ප්‍රඥාව වීර්ය ශාන්ති සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා කුමක් පාදක කොටගෙනද පංචස්කන්ධයෙන් මිදීම සහ ක්ලේශයන්ගෙන් මිදීම ඉලක්ක කොටගෙන සසරේ දිගු කලක් මේ ධර්ම ප්‍රගුණ කරලා තියෙනවා. එහෙම පුහුණු කරලා තියෙන කෙනාගේ ප්‍රයත්නය තමයි සාර්ථක වෙන්නේ එතනදී. එහෙම නැතිනම් එතනත්ට එහෙම අදහසක් එහෙම පුහුණුවක් නැතිනම් ඒ තනත්තා කොච්චර උත්සාහ කළත් ඒ මට්ටමට මනස වැඩෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා සාංශාරික වශයෙන් කෙනෙකුගේ මනස අර ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධයෙන් මිදීම කියන කාරණයට පුහුණු කරලා නොතිබුණොත් తాවකාලිකව දේවල් යට කරගෙන තියාගන්න පුළුවන් අර අසඤ්ඤතලයේ උපදින්න වගේ ධාන බලයෙන් සිතේ ක්‍රියාකාරීත්වය යට කරලා තියන්න පුළුවන් ඊළඟට අරූපතලයේ උපදිනකොට සිතේ ධානයේ බලයෙන් රූපය යටපත් කරලා තියෙනවා අරූපතලයේ රූප නැහැ එතකොට දැන් අසඤ්ඤතලයේදී වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා නවත්තලා තියෙනවා අරූපතලයේදී රූපය නවත්තලා තියෙනවා දැන් එතකොට විටින් විට ඒ ධාන ලබාපු යෝගීන් බෞද්ධ නොවන අය පවා රූපයත් නවත්තලා තියෙනවා වේදනාව සංඥාව සංඛාරය විඥානය తాවකාලිකව නවත්තලා තියෙනවා නැවැත්තුවට ඒ අය මේක සම්පූර්ණයෙන් අහෝසි කරන්න නැවත නූපදන ආකාරයටපත් කරන්න පුළුවන් කියන අවබෝධයක් නැහැ ඒ ඒ සඳහා අදාළ වැඩපිළිවෙලක් පුහුණු කරලත් නැහැ එහෙමනම් මේ පාරමිතා කියලා කියන්නේ මේක අහෝසි කරන්න පුළුවන් මේ පංචස්කන්ධය తాවකාලිකව ධාන බලයෙන් යට කිරීම පමණක් නෙමෙයි එක් භවයක එක කොටසක් යට කරලා තියලා අනිත් භවයේ තව කොටසක් යට කරලා තියලා తాවකාලිකව ධාන බලයෙන් හිර කරලා තිබීමක් විතරක් නෙමෙයි විදර්ශනා මූලිකව මේවා නැවත නැවත හටගන්නා බව සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන් කියන්නේ අනුත්පාද නිරෝධයට පමුණවන්න පුළුවන් කියන වැටහීම. ඒ වැටහීම එන්නේ කුමක් නිසාද? සම්මා සම්බුදුවරුන්ගෙන් මේ ධහම අසහ දැන ගැනීම නිසා. මේ නාම රූප ධර්මයන්ට ආත්ම කියලා දෙයක් නැහැ. මේක කවුරුවත් විසින් මවන දෙයක්ුත් නෙමෙයි, තමන් විසින් හදන දෙයක්ුත් නෙමෙයි, තමන් කියලා කෙනෙකුත් නැහැ. මෙතන හේතු ප්‍රත්‍යයෙන් තමයි මේවා නිර්මාණය වෙන්නේ. එතකොට ධාන බලයෙන් ඕනනම් తాවකාලිකව යට කරලා තියන්න පුළුවන් අර ඒවා ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්‍ය සම්පූර්ණයෙන් අහෝසි කළොත් මේක නිමා කරන්න පුළුවන්. ඉතින් එතනදී කර්ම සාධකයේ කියන එක අපිට ਸਰව සම්පූර්ණයෙන් නිමා කරන්න බෑ. ඇයි? ඒවා ගෙවලා ඉවරයක් කරන්න පුළුවන් ප්‍රමාණයෙන් නෙමේ අප්‍රමාණව සසරේ කර්ම රැස් කරගෙන තියෙනවා. එහෙනම් කර්මය නිම කරලා මේක නිමක් කරන්න බෑ. යම් කිසි කෙනෙක් හිතනවා නම් කර්මය ගෙවලා මේක නිම කරන්න පුළුවන් කියලා එතන තියෙන්නේ වැරදි දෘෂ්ටිය. අන්නේ වැරදි දෘෂ්ටිය පාදක කොටගෙන තමයි අර අත්ත කෙලමතාන යෝගය අනුගමනය කරන අය ගිනි ගොඩවල් ගහගෙන ඒවා මැද්දේ නිදාගෙන කටු සැමිනි වල නිදාගෙන තනි කකුලෙන් හිටගෙන කෑම කන්නේ නැතුව ඇඳුම් අඳින්නේ නැතුව සීතලේ පීඩා විඳින්මින් උණුසුමෙන් පීඩා විඳින්මින් කුසගින්නෙන් පීඩා විඳින්මින් එයා උත්සාහ කළා සාංශාරික කර්ම ගෙවා දමලා මේක ඉවරයක් කරන්න අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම ගෙවලා මේක නිම කරන්න බෑ. එතන ක්ලේශයන් නිමා කරනවා නම් සහ පංචස්කන්ධය නිමා කරනවා නම් ඒක කරන්න පුළුවන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව ප්‍රහාණය කිරීම. අවිද්‍යාව තෘෂ්ණාව ප්‍රහාණය කිරීම ක්ලේශ ප්‍රහාණය කිරීමයි ක්ලේශ ප්‍රහාණය කිරීම හේතු කොටගෙන පංචස්කන්ධය නැවත නොහට ගන්නා තත්වෙන් අහෝසි වෙනවා. මේ කතාව අපි මුලින්ම අහන්නේ සම්මා සම්බුදුරු විසින් ලොවට දේශනා කළ ධර්මයේ තුලින් ආර්ය ධර්මයේ තුලින්. ඒ ආර්ය ධර්මයේ අහලා ආර්ය ධර්මයේ පිළිබඳ විචක්ෂණ භාවයක් ඇති කරගන්නා වූ ඇතම් කෙනෙකුට තමනුත් ඒ தත්ත්වයටපත් වෙන්න ඕන කියලා මූලික අදහසක් ඇති වෙනවා. අන්නේ අදහස පෙරදරි කොටගෙන එතෙන් පටන් එතනත්තා ඒ අදහස වැඩි දියුණු කරන්න. ඒ අදහස නිකන් ඒ අදහස විතරක් වැඩි දියුණු කරලා හරියන්නේ ඒ අදහස සඵල වෙන්නට අදාළ ගුණාංග පුහුණු කරන්න. එතකොට අවිද්‍යාව සහ තෘෂ්ණාව දුරු කරන්නට නිවන ඉලක්ක කොටගෙන ඒ කියන්නේ ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධයෙන් මිදීම කියන කාරණේ ඉලක්ක කොටගෙන සසරේ නැවත නැවත නැවත නැවත පුහුණු කළ යුතු ගුණාංග 10 තමයි පාරමිතා හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ පාරමිතා ටික වර්ධනය කරලා තියෙන කෙනෙකුට ඒ කියන්නේ දැන් ක්ලේශයන් ප්‍රහාණය කරන්න පංචස්කන්ධයෙන් මිදෙන්න කියන අදහස නිකන් හුදු සංකල්පයක් හැටියට බුදුවරු දේශනා කළ නිසා ආරයන් වහන්සේලා දේශනා කළ නිසා අනිත්‍යයි කියන නිසා පොතේ තියෙන නිසා විතරක් නෙමේ Tamanට අවංක ඕනෑකමක් ඒ පිළිබඳව මතුවෙන මට්ටමට ඒක යම් කෙනෙකුගේ මනසේ තහවුරු වෙනවද අන්න එදාට එතනත්තාට පුළුවන් අර බෝධිපාක්ෂික ධර්ම ටික අවදිකරන කෙලස් ප්‍රහාණය කරන තරට. දැන් මේ සාධකේ තමයි අපි මේ පාරමිතා පිළිබඳව මුල් දේශනය කරනකොටත් සිහිපත් කළා. දීපංකර පාදමූලයේදී සුමේද තාපසතුමා සම්මා සම්බුද්ධත්වයේ සඳහා අදිෂ්ඨාන ඇති කරගන්නකොට උන්වහන්සේ සාංශාරික වශයෙන් ඒ වෙනකොට මනෝ ප්‍රනිධාන වාප් ප්‍රනිධාන වශයෙන් සොලස සොලසා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ මේ ප්‍රාර්ථනාව නැවත නැවත නැවත නැවත තහවුරු කරලා තියෙනවා. එතකොට නැවතේ ප්‍රාර්ථනාවෙන් ගිලිහෙන්නේ නැහැ. අන්න ගිලිහෙන්නේ නැති මට්ටමට ඒ ප්‍රාර්ථනාව තහවුරු වෙච්ච නිසා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ දෙන්නේ මේ තනත්තාට නොවැරදීම සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න පුළුවන්. එතකොට ඒ ප්‍රාර්ථනාව තහවුරු වෙලා තිබිච්ච නිසා තමයි ඒ සුභේද තාපසතුමාට ඒ ජීවිතය තුළ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා කියන්නේ. ඇයි හැකියාව තියෙන්නේ? අර විමුක්තිය පිළිබඳ ඉලක්ක කොටගත්තු මනෝභාවය තහවුරු වෙලා දැන් මේ සසරේ තරම් වටිනාකමක් දකින්නේ නිවනේ වැදගත්කම දකිනවා. ඒ නිසා උත්සාහ කළොත් අරහත්ත්වයට දක්වා මනස අර බෝධිපාක්ෂික ධර්ම ටික වඩන්න පුළුවන්. හැබැයි ඒ මට්ටමට වැඩෙන්නේ නැති එක හේතුවක් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ ඒ භවයෙන් මේක නිමා කරන්නට අදහසක් නැහැ. මේක නිමා කළ යුතුයි මේක රැඳෙන්නට තරම් වැදගත්කමක් නැහැ කියන බව එක පැත්තකින් දකිනවා අනිත් පැත්තෙන් උන්වහන්සේට පැතුමක් තියෙනවා මේක නිමා කරලා අන් අයටත් ඊතර වෙන්නට මම කියා දිය යුතුයි කියලා. අන්න ඒ බඳු අවස්ථාවක තමයි බෝසත්වරයෙක් කියන්නේ. තර සුදුසුකම් තියෙන රහත් වෙන්න හැබැයි සුදුසුකම් තිබුණා උනාට උන්වහන්සේ එතනට යන්නේ නැ වෙනත් ප්‍රාර්ථනාවකින් ඒක යටපත් කරලා ඒ ඒ ප්‍රාර්ථනාව කියලා කියන්නේ කාම තෘෂ්ණාව නෙමෙයි. භව තෘෂ්ණාව නෙමෙයි. උන්වහන්සේට තියෙන්නේ සත්වයින් සසර දුකින් එතර කරවීමේ කරුණාව. එතන ඒ කරුණාව තමයි උන්වහන්සේට ඒ භවය තුල අරහත්ත්වයටපත් වෙන්නට බාධකේ ඇති කරන්නේ කරුණාව මුල් කොටගත් ප්‍රාර්ථනා. එහෙම නැතුව ක්ලේශයක් කියන කතාව නෙමෙයි. එතකොට ඒ නිසා උන්වහන්සේට උත්සාහ කළොත් රහත් වෙන්නට පුළුවන්. හැබැයි ඒ අවස්ථාව උන්වහන්සේ නොලබන නිසා තව දුරටත් සසරේ භවෙන් භවයේ දිගින් දිගට පවතින උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන තාක්. එතෙක් අවිද්‍යාව තෘෂ්ණා මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අවිද්‍යාව තෘෂ්ණා මූලයන් හැටියට ක්‍රියාත්මක වුණාට උන්වහන්සේ අවිද්‍යාව මත තෘෂ්ණා මත ක්‍රියාත්මක වෙනව නෙමෙයි. ඒ කියන්නේ මීට පෙර අපි කියා දීලා තිනවා අනුසය ධර්ම වශයෙන් යමක් තිබිච්ච පමණට ඒක සක්‍රීය මනෝභාවයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි පසුගිය සතියේත් කතා කළා ප්‍රඥාව දියුණු කරනවා කියන්නේ අවිද්‍යාව දුරු වෙලා කියන එක නෙමෙයි. අවිද්‍යාව මූලය හැටියට තියෙනවා. අවිද්‍යාව මූලය තිබුණට ඒ අවිද්‍යාව සක්‍රීය මට්ටමට ඇවිත් නැත්තම් ඥාන සංප්‍රයුක්ත කුසල් කරන්න පුළුවන්. ඥාන සම්ප්‍රයුක්ත කුසලයට බාධා කරන්නේ අර අවිද්‍යාව පරිඋත්ථාන වශයෙන් අවදි වෙලා ක්‍රියාත්මක වුණොත් විතරයි. ප්‍රශ්නාව තියෙනවා අනුසය වශයෙන් ඒ ප්‍රශ්නාව අවදි වුණොත් තමයි කාමච්ඡන්දය කාමරාගය ආදී වශයෙන් මේක සක්‍රිය වෙන්නේ. නැත්තම් ඒකේ මූලය මත සසර පවතිනවා. හැබැයි මනස දුෂ්‍ය වෙලා නැහැ. එතකොට බෝසත්වරයෙකුගේ මනස අන්න ඒ විදිහට උත්සාහ කළොත් අරහත්ත්වයට පමුණවන්න පුළුවන් මට්ටමේ පිරිසිදු බවක් තියෙනවා. නිවන පිළිබඳව ඒ බඳු පැහැදිලි නැවත ගිලිහෙන්නේ නැති පැහැදිලි දැක්මක් අදිෂ්ඨානයක් ඇති වෙලා තියෙනවා. හැබැයි උන්වහන්සේ තවදුරටත් සසර යනවා කුමක් නිසාද? සිත කෙලෙසිලා නිසා නෙමේ ක්ලේශ මූලයන් තාම පවතිනවා. ඒක අහෝසි වෙන අරහත් මාර්ගඥානේ තවම උපදවලා නැති නිසා. ඕනනම් උපදවන්න පුළුවන්. නමුත් ඒ උපදවන්න නැතුව ඉදිරියට යන කුමක් නිසාද? අන් අය සසර දුකින් එතර කිරීමේ අදිෂ්ඨානය නිසා. කොට අන්න ඒ විදිහට සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරන උතුමන් එහෙම ක්‍රියාත්මක වෙනවා. පච්චේක බෝධිය ප්‍රාර්ථනා කරන උතුමන් ඒ මට්ටමින් ක්‍රියාත්මක වෙනවා ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරන උතුමන් ඒ මට්ටමින් ක්‍රියාත්මක වෙන ඒ සියලු දෙනාටම නිවන ඉලක්ක කොටගෙන කොහොමද නිවන කියලා කිව්වේ සාමාන්‍ය ලෝකයා ප්‍රාර්ථනා කරන මට නම් දුක් විඳින්න බෑ මට නිවන් දකින්න ඕන කියන කතන්දරය නෙමෙයි ඊට එහා ගිය මේ ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම දැන් නිවන් දකින්න ඕන මට නම් දුක් විඳින්න බෑ කියන බොහෝ දෙනා ක්ලේශයන්ගෙන් මිදෙන්න ලොකු උනන්දුවක් නැහැ පංචස්කන්ධයෙන් මිදෙන්න උනන්දුවක් නැහැ ඒගොල්ලන්ට ඕන පංචස්කන්ධයම සුවසේ පවත්වා සුඛ වේදනාව දුක්ඛ වේදනාව වෙනකොට සුඛ වේදනාවට මාරු වෙනවා. එතකොට ආපහු පංචස්කන්ධයමයි අපේක්ෂා කරන්නේ. එතකොට මේ විමුක්තිය ඉලක්ක කොටගෙන ಗುಣධම් වඩනවා කියන්නේ යලි යලි පංචස්කන්ධය අපේක්ෂා කිරීමක් නෙමේ පංචස්කන්ධයෙන් මිදීම. ඉතින් මේක දවසකින් දෙකකින් මේ කියන ගැඹුරු මට්ටමට මනස වැඩෙන්නේ නැහැ. ඒ සඳහා බුද්ධාන්තර ගණනාවක් මුළුල්ලේ මේ මනෝභාවය ටිකෙන් ටික ටිකෙන් ටික වර්ධනය කරන්න ඕන. ඇයිද දිගු කලක් සසරේ සිත පුහුණු කරලා තියෙන්නේ ක්ලේශයන්හි ගිලෙන්නට සහ පංචස්කන්ධෙහි ඇලෙන්නට. ඒතර ක්ලේශයන්ගේ ගිලෙන්නට පංචස්කන්ධේ ඇලෙන්නට පුහුණු කළ මනස ක්ලේශයන්ගෙන් මිදෙන්නට සහ පංචස්කන්ධයෙන් මිදෙන්නට අවංක මනෝභාවයක් හැටියට පුහුණු වෙන්න දීර්ඝ කාලයක් යනවා ඒ සඳහා දැඩි කැපකිරීමක් කරන්නට ඕන අන්නේ කැපකිරීම තමයි වීරය පාරමිතාව හැටියට ඒ කියන කායික මානසික උත්සාහය කුමක් සඳහාද ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම කියන කාර්ය සඳහා තමන්ට යම්තා කැප වෙන්නට පුළුවන්ද යම්තා කායිකව සහ මානසිකව වීරය කරන්න පුළුවන්ද අන්නේ ප්‍රමාණය තමයි මේ වීරය පාරමිතාවෙන් පැහැදිලි කරන්නේ එතකොට අපි වීර්ය ගැන කතා කරනකොට නිතරම සිහිපත් කළ කාරණයක් තමයි වීර්යෙහි පැහැදිලි අවස්ථා දෙකක් තියෙනවා කුසල වීර්ය සහ අකුසල වීර්ය. ඇත්තටම කුසලයේත් යෙදෙනවා අකුසලයේත් යෙදෙනවා ක්‍රියාසිටවලත් යෙදෙනවා. දැන් රහතන් වහන්සේට කුසල් සිතක් නෙමෙයි අකුසල් සිතක් නෙමෙයි ක්‍රියාසිට යෙදෙන්නේ. ඒ ඒ ක්‍රියාසිතෙහි රහතන් වහන්සේට මේ වීරය දෙනවා. එතකොට ඒ ක්‍රියාසිතේ යෙදෙන වීරයවත් ඒ වගේම අකුසල් සිතේ යෙදෙන වීරයවත් මෙතන වීරය පාරමිතාව හැටියට හඳුන්වන්නේ නැහැ. මෙතන වීරය පාරමිතාව හැටියට හඳුන්වන්නේ කුසල් සිතේ යෙදෙන වීරය පමණයි. ඒ කුසල් සිතේ යෙදෙන වීරය අතරිනුත් ඥාන සංප්‍රයුක්ත වීරයක් තියෙනවා ඥාන විප්‍රයුක්ත වීරයක් තියෙනවා. ඇයි කුසල් සිත් දෙආකාරයකින් ජනිත වෙන්නට පුළුවන් ප්‍රඥාවෙන් යුක්තව සහ ප්‍රඥාවෙන් තොරව. එතකොට ප්‍රඥාවෙන් යුක්ත සිත ඥාන සංප්‍රයුක්ත සිත එහෙම නැත්නම් ත්‍රි හේතුක කුසල් සිත ප්‍රඥාවෙන් තොර සිත ඥාන විප්‍රයුක්ත හෝ එහෙම නැත්නම් ද්වි හේතුක කුසල් සිත. ඒ ඥාන විප්‍රයුක්ත ද්වි හේතුක කුසල් සිතත් මෙතන වීර්ය පාරමිතාව හැටියට ගන්නේ නැහැ. එහෙමනම් වීර්ය පාරමිතාව හැටියට ගණන්නේ ඥාන සංප්‍රයුක්තව ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම ඉලක්ක කොටගෙන යම් කායික මානසික උත්සාහයක නිරත වෙනවද අන්නේ කියන වීරය තමයි මෙතන වීරය පාරමිතාවයි කියලා හඳුන්වන්නේ. එතකොට ඒක කොහොමද දියුණු කරන්නේ කියන කාරණේ තමයි අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕන. රේණුකාණේ මහානායක හාමුදුරුව පාරමිතා ප්‍රකරණේ පොතේ වීර පාරමිතාව යටතේ දක්වනවා තුන්තරා බෝධිය අතුරින් එක් බෝධියක් පිණිස පවත්වන දන් දීම් සිල් රැකීම් දුතාංග පිරීම් අනුන්ට යහපත සිදු කිරීම ආදී පිළිබඳ වූ ඥාන සම්පයුක්ත කුසල වීර්ය වීර්ය පාරමිතාව අකුසල වීරයක් හා අව්‍යාකෘත වීරයක්ද ඇත්තේ අව්‍යාකෘත කියලා කියන්නේ විපාක සහ ක්‍රියාසිටවල ඒවා මෙහි නොගනු ලැබේ ඥාන විප්‍රයුක්ත වීරයක්ද ඇත්තේය එය කුසල වූද සම්බෝධියට පැමිණවීමට තරම් නොවන බැවින් වීර ප්‍රාණිතාවට ඇතුළු කරනු නොලැබේ. වීර අර්ථ සාධක වන්නේ ප්‍රඥාවෙන් යුක්ත වූ කල්හිය. ප්‍රඥා විරහිත වීරය අල්ප ඵල ඇතියකි. නොඑක් විට නිෂ්ඵලද වේ. බෝධිපාක්ෂික ධර්ම විශේෂෙහි සම්‍යක් ප්‍රධාන විරිය ඉද්ධිපාද විරිය ඉන්ද්‍රිය විරිය බල විරිය සම්බොජ්ජංග විරිය සම්මා වායාම යන නම් වලින් දැක්වෙන්නේද වීර්යමය. ලෝකෝත්තර වූ බෝධිපාක්ෂික වීර්යයද පාරමිතා වශයෙන් නොගනු ලැබේ. ඒ කියන්නේ දැන් ලෝකෝත්තර සිතේ සෝවාන් මාර්ගඥානය, සකෘදාගාම මාර්ගඥානය, අනාගාමි මාර්ගඥානය සහ අරහත් මාර්ගඥානය තමයි ලෝකෝත්තර සිත් හැටියට හඳුන්වන්නේ. ඒ ලෝකෝත්තර සිත් හතරෙත් වීරය දෙනවා. අර කියන සියල්ලම. ඒ කියන්නේ සම්ප්‍රදාන වීරියක් යදෙනවා විරිය ඉද්ධිපාදය විරිය ඉන්ද්‍රිය විරිය බලය විරිය සම්බොජ්ජංගය සම්මා වායාම කියන මේ ඔක්කොම ටික යෙදෙනවා මාර්ගසිතේ හැබැයි මේ මාර්ගසිතේ යෙදෙන වීරය වීරය පාරමිතාව හැටියට ගන්නේ මාර්ගසිත දක්වා ඉන් මෙපිට ඊට කලින් වැඩෙන වීරය තමයි වීර පාරමිතාව හැටියට ගන්නේ. එයි අතන ඒ වීර පාරමිතාවේ ප්‍රතිඵලය ලැබෙන අවස්ථාව. ඒ අවස්ථාව තමයි අර බෝධිපාක්ෂික ධර්ම තුලින් සක්‍රිය කරන්නේ. මේ බෝධිපාක්ෂික ධර්ම තුලින් සක්‍රිය කරන්න පුළුවන් මට්ටමට ඊට පෙරහතුව පසුබිම සකසන්නට උපකාර වෙන විමුක්ති ඉලක්ක කොටගත් වීරය තමයි මේ පාරමිතා කතාවේදී කතා කරන්නේ. එතකොට අපි පෙර දිනකත් සිහිපත් කළා කෙනෙකුට තර්කයක් ඇති වෙන්න පුළුවන් බෝධිපාක්ෂික ධර්ම සහ පාරමිතා කියලා කොටස් දෙකක් මොකටද? ඒ කොටස් දෙකක් ඕන වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම ඕන වෙන්නේ නිර්වාණාවෝදය සඳහා පාරමිතා ධර්ම ඕන වෙන්නේ ඒ දක්වා මනස පුහුණු කරන්න. ඒ දක්වා මනස සකස් කරන්න. පසුබිම හදන්න. ඒ කෙරෙහි යොමු කරන්න, නැමුරු කරන්න තමයි පාරමිතා ධර්ම අවශ්‍ය වෙන්නේ. ශරීර ශක්තියද වීර්යයි කියනු ලැබේ. මෙහි එයද නොගනු ලැබේ. කාය ශක්තියටත් වීර්ය කියලා කියනවා. හැබැයි කාය ශක්තිය මෙතනදි ගන්නෙ නැහැ කුමක් නිසාද? පාරමිතාවක් ඇටියට භවෙන් භවේ කාය ශක්තිය ඉදිරියට වර්ධනය කරන්න බෑ. කාය ශක්තිය අපිට යම් යම් කටයුතු කරන්න උදව් වෙනවා. කායික මානසික දෙයාකාර වීර්යම අපට යම් කටයුත්තක් කිරීමේදී කුසල ක්‍රියාවකදී සහාය වෙනවා. පාරමිතා කතාවේදී ගන්නේ මානසික වීරිය පමණයි කුමක් නිසාද අර කායික වීරිය ඒ භවෙන් අවසන් වෙනවා ඒක ඊළඟ භවයට යනවායි කියලා නියමයක් නැහැ ඊළඟ භවයේ කාය ශක්තිය තීරණය වෙන්නේ ලබන කයට අනුව එතකොට අරූපතලයක වගේ උපන්නොත් කය ඇත්තෙත් නැහැ නමුත් අර මානසික වීරිය කියන එක හැම භවයකම පවතිනවා අසඤ්ඤතලයේ ඉපදුනොත් ඉතින් සිත ක්‍රියාත්මක වෙන්නේ නමුත් ඒ අසඤ්ඤ තලයේ උපදින්නට යොමු වෙන්නේ නිවන පිළිබඳ අදහසක් නැති අයයි. මොකද නිවන පිළිබඳ අදහසක් තියෙනවා නම් මේක ධාන බලයෙන් සිත යට කරගෙන හිටියයි කියලා ඒකෙන් 아무තු යහපතක් වෙන්නේ නැහැ කියන తත්වය අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිකන් සසරේ කාලය මරා දැමීමක් විතරයි. සමහර විට ඒ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඉන්න සමස්ත කාලයම කුසලයක් වඩා ගන්නත් නැහැ ಗುಣධහමක් ප්‍රගුණ කරගන්නත් නෑ සියල්ලෙන් ගිලිහෙනවා. එතකොට සමහරට කල්ප ගානක් ඒ ඒ ශක්තිය Tamanට පුහුණු කරගන්නට අවස්ථාව නැති වෙන එක විතරයි. ඒ නිසා ඒ ඒක යහපතක් නෙමෙයි. නිවනට සාපේක්ෂව බලනකොට ඒක Tamanට සසර ගමනේ කල් ඉක්මීමක් විතරයි. ඒ නිසා නිවන පිළිබඳ යම් අදහසක් තියෙන අය ඒ විදිහට අසඤ්‍යතලයේ උපදින්නට අදහස් කරන්නේ නැහැ. ඊළඟට නායක හඳුරු පැහැදිලි කරනවා කුසල කරණයේදී අභිමතාර්ථයේ සිදුවන තෙක් එය කරගෙන යා නොහැකි වීමට නොඑක් අමාරුකම් නොඑක් බාධා පැමිණෙන්නේ තම තමන්ට ඇත්තා වූ දුබලකම් නිසා බොහෝ දෙනා කුසල ක්‍රියා පටන් ගැනීම පවා නොකෙරෙති සමහරු බොහෝ කල ගත කොට පටන් ගනිති පටන් ගත්තවුන්ගේද සමහරු මදක් කොට හැරදමති සම්බෝධියට පැමිණීම දක්වා නොනවත්වා එය කරගෙන යන්නෝ අල්ප වෙති. කොතෙක් අමාරුකම් ඇතද කල පසු නොකොට පටන් ගන්නා වූද පටන්ගත් දේ අභිමතාර්ථය දක්වා නොනවත්වා කරගෙන යන්නා වූද තනත්තාගේ චිත්ත ශක්තිය මෙහි අදහස් කෙරෙන වීරය. එය චෛතසික ධර්මයයි. එතකොට මේ වීර පාරමිතාව කියලා හඳුන්වන්නේ අන්නේ වීර නැවති චෛතසික ධර්මයයි. හැබැයි චෛතසික ධර්මය අර නිවන ඉලක්ක කොටගෙන නිවන සාක්ෂාත් වෙන තෙක් නිවන් අවබෝධ කරන තෙක් අතරමඟ නවත්තන්නේ නැතිව භවෙන් භවයට අකණ්ඩව පුරුදු පුහුණු කරගෙන යාමට තරම් ශක්තිය ඇති වීරය තමයි මෙහි වීරය පාරමිතාව හැටියට හඳුන්වන්නේ. එතකොට වීරය පාරමිතා පිළිබඳ චර්යා පිටක අට කතාවේ දැක්වෙන කාරණයක් මෙහිදී දක්වනවා කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතෝ කාය චිත්තේහි පරහිතාරම්භෝ විරිය පාලනය නායක හඳුර මෙතනදී පැහැදිලි කරනවා මේක සම්පූර්ණ පැහැදිලි කිරීමක් නෙමෙයි කියන එක. ඒ මොකද මේ පාඩයෙන් දැක්වෙන්නේ වීර පාරමිතාව අසම්පූර්ණ වශයෙන්. ඒ අසම්පූර්ණ වශයෙන් කියලා කියන්නේ මේ පාඩයෙන් දක්වන්නේ කරුණාවෙන් සහ උපාය කෞශලයෙන් යුක්තව කායච්චත් කාය චිත්තේහි පරහිතාරම්භෝ විරියෝ විරිය පාරමිතා අනුන්ගේ යහපත වෙනුවෙන් අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කායික මානසික උත්සාහය තමයි මෙතන වීරිය පාරමිතාව කියලා. ඒතකොට අනුන්ගේ යහපත සඳහා පමණක් නෙමෙයි තමන්ගේ යහපත සඳහා. ඒ කියන්නේ තමන්ගේ යහපත කියලා කියන්නේ අර ආත්ම ලෝභය මත ආත්ම තෘෂ්ණාව මත ක්‍රියාත්මක වීමක් නෙමෙයි තමන්ගේ චිත්තසංතානයේ ಗುಣ නුවණ වඩන්න පාරමිතා ධර්ම වඩන්න බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඒ ඇතිවෙනා උත්සාහයත් එතන තියෙනෙත් වීරය අනුන්ගේ යහපත පිණිස අනුන්ගේ અભිවෘද්ධිය පිණිස අනුන් තුල බෝධිපාක්ෂික ධර්ම පාරමිතා ධර්ම ගුණ ධර්ම දියුණු කරවන්නට අනිත් අයගේ සුභ සිද්ධිය පිණිස යම්තාක් උත්සාහ කරනවා නම් ඒ උත්සාහය තුල වීරය පාරමිතාව වර්ධනය. එතකොට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය සඳහාම යම් කිසි කෙනෙක් වෑයම් කරනවා නම් ඒ සමස්ත වීර්ය ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය වෙනුවෙන්ම දරන්නා වූ ප්‍රයත්නය තමයි මෙහි වීර්ය පාරමිතාව හැටියට හඳුනාගත යුත්තේ කියලා. එතකොට මේ වීර්ය අපිට විවිධාකාරයෙන් හඳුනා ගන්නට පුළුවන්. දැන් මහානායක හඳුරෝ මෙහිදී පැහැදිලි කළා ඒ වීර්ය සමහර කෙනෙක් ආරම්භ නොකොටම ඒ කියන්නේ දේවල් පටන් ගන්නෙවත් නැහැ ඒක Tamanට කරගන්න අපහසුයි. සමහර කෙනෙක් පටන් ගන්නවා පටන් ගත්තට වැඩි දුරක් කරගෙන යන්නට බෑ. සමහර කෙනෙක් කලාතුරකින් කෙනෙක් තමයි පටන්ගෙන අවසානය දක්වා ඒ කාර්ය කරන්නේ. ඒ නිසා වීරය තුන් ආකාරයකින් දක්වනවා ආරම්භ ආරම්භක ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු. එතකොට මේ කියන තුන් ආකාර වීරයම අපි ප්‍රගුණ කරන්නට ඕන ඒක පාරමිතාවක් හැටියට දියුණු කරද්දී මොකද්ද තුන්ආකාරය ආරම්භක ධාතු ආරම්භක ධාතු කියන්නේ පළවෙනි අවස්ථාව ආරම්භක ධාතුවයි කියලා කියන්නේ පටන් ගන්නා වීර්ය ඒ කියන්නේ සමහර කෙනෙක් යම් කිසි දෙයකට උත්සාහයක් ගන්නා වෙනුවට යම් කිසි අදහසක් තියෙනවා මේක කරන්න ඕන මේ හොඳ වැඩේ ක්‍රියාත්මක කරන්න ඕන කියලා නමුත් ඒක ආරම්භ කරන්නේ හෙට පටන් ගන්නවා අනිද්දාට පටන් ගන්නවා. ඔහොම කල් ඇර ඇර නිකන් උදාහරණයක් හැටියට දැන් සමහරුන්ට දැනෙනවා භාවනා කරන්න ඕන කියලා. භාවනා කරන්න ඕන කියලා හිතුණට ළමන පොයේ ඉඳලා පටන් ගන්නවා. තව මේ පොඩ්ඩක් මේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වුණාම පටන් ගන්නවා. මේ දරුවන්ගේ ප්‍රශ්න ටික ඉවර වුණාම පටන් ගන්නවා. රස්සාවෙන් අයින් වුණාම පටන් ගන්නවා. මේ ලෙඩ දුක් ටික සනීප වුණාම පටන් ගන්නවා. ඔහොම නිතරම එහාට එහාට එහාට කල් දානවා. සමහරුන්ට සිල් ගන්න ඕන කියන අදහස තියෙනවා. සිල් ගන්න පටන් ගත්තොත් නම් හැම පොයෙටම අඛණ්ඩව මං සිල් ගන්නවා. ආය අතහරින්න නැතුව මම මේ මේ ටිකේ තාම මට එහෙම පරිසරය හදාගන්න විදිහක් නැහැ. ඒකයි මම මේ ඉන්නේ. ඔක පටන් ගත්තොත් ආයේ කඩා කප්පල් කරන්න නැතුව කරගෙන යන්න ඕනේ. ඒ නිසා එහෙම පුළුවන් අවස්ථාව වෙනකනුයි මම මේ බලා ඉන්නේ. එහෙම කියලා පටන් ගන්නෙම නැහැ. එතකොට ওই විදිහට ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධයෙන් මිදීම කියන මේ කාරණය සඳහා අපේ මනසේ ඇතිවෙන වීරය ඉතා ගැඹුරු උසස්ම වීරය ඉතින් එහෙම වීරයක් පවත්වන්නට නම් ඒතනත්තාට පැමිණෙන ඕනම බාධකයක් දරාගෙන ඒ වීරය පවත්වන්නට පුළුවන් වෙන්නට ඕන. ඒ වගේම වහාම එය ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න. ඉතින් අර වගේ සුළු දෙයක් සිල් ගැනීම භාවනා කිරීම වැනි කාර්යයක් පවා අපි ආරම්භ කරන්නත් ප්‍රමාද වෙනවා නම් ඒතනත්තාට වීර්ය පාරමිතාව ප්‍රගුණ කරන්න පහසු නැහැ. ඒ වගේම විශේෂයෙන්ම නිවන් දකින්න තරම් කෙලෙස් නසන්න තරම් අවශ්‍ය සුදුසුකම් ලබන වීරයක් නැහැ එතනට. එතකොට දැන් කතා කළොත් ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා තමයි කතා කරන්නේ. ඒ වුණාට සිල් සමාදම් වෙන්න හිතනකොට ඒක කල් භාවනා කරන්න හිතනකොට ඒක කල් දානවා. එතකොට දැන් ප්‍රාර්ථනා කරන්නේ නිවන තමයි. ඉක්මනින් නිවන් දකින්න ඕන කියලාත් හිතනවා මේ දුක නම් තවත් විඳින්න බෑ කියලාත් හිතනවා හැබැයි එහෙම හිතුවට ඒ තනත්තාගේ නිර්වාණ අවබෝධය කියන එක බොහෝ ඈත තියෙන්නේ කුමක් නිසාද තාම ඒ සඳහා උත්සාහය ආරම්භ කරලවත් නැහැ පටන්ගෙනවත් නැහැ එතකොට එනිසා නිවන සඳහා ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධයෙන් මිදීම සඳහා උත්සාහය ආරම්භ කළා වෙන්නේ දාන සීල භාවනා වශයෙන් ඒ ප්‍රයත්නය පටන් ගන්නට. අන්න ඒ විදිහට ඕනෑම දෙයක් සම්බන්ධ ලෞකික කාරණයක් සම්බන්ධ වුණත් මේ ආරම්භක වීරය අපට හඳුනා ගන්න පුළුවන්. නමුත් දැන් අපි මේ කතා කරන්නේ නිවන් දැකීම සම්බන්ධවයි. ඒ නිවන් දැකීම සම්බන්ධව කතා කරනකොට ආරම්භක වීරය කියලා කියන්නේ ක්ලේශ ප්‍රහාණය සහ පංචස්කන්ධ ප්‍රහාණය සඳහා පුහුණු කළ යුතු වැඩපිළිවෙල ආරම්භ කරනවා. ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කිරීම වශයෙන් දානය, සීලය, භාවනා වශයෙන් ප්‍රතිපත්ති පිළිවෙල පටන් ගන්න. ඒක තමයි ආරම්භක ධාතු කියලා හැඳින්වෙන්නේ. ඊළඟට නික්කම ධාතු. නික්කම ධාතු කියලා කියන්නේ යම් වීරයක් පටන් ගත්තු පමණින්ම කෙනෙකුට පවත්වාගෙන යන්නට පහසු නෑ. ඒක පවත්වාගෙන යන්නට ලොකු කැපකිරීමක් තියෙනවා. දැන් සමහර කෙනෙක් අපි දකිනවා ඉක්මනින් දේවල් පටන් ගන්නවා ඉක්මනටම ඒවා අතහැරලා දානවා. එතකොට තව සමහර කෙනෙක් මේක අතහැරලා දාන්න නම් බෑ නිසා දිගට කරගෙන යන්න ඕනේ නිසා මම දැම්ම පටන් ගන්න තාම මට ඒකට සුදුසුකම් නැහැ. ඒකට අවශ්‍ය කාලය ආවන් පස්සේ පටන් ගන්න ඕනේ කියලා සමහර පටන් ගන්නෙවත් නැහැ. සමහර පටන් ගන්නෙවත් නැහැ. සමහර පටන් අරගෙන ටික කාලෙකින් අතහැරලා දානවා. ඇයි ඒ? පටන් ගන්නවා තරම් ලේසි නැහැ නඩත්තු කරගෙන යන්නේක පවත්වාගෙන යන්නේ අන්නේ පවත්වාගෙන යාමේ වීර්ය තමයි නික්කම ධාතු කියලා හඳුන්වන්නේ ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරක්කම ධාතු පරක්කම ධාතු කියලා කියන්නේ කොයිතරම් බාධක ආවා වුණත් ඒ කිසිදු බාධකයකින් ඇද වැටෙන්නේ නැතිව තමන්ගේ පරමාර්ථය සඵල වෙන තෙක් නොනවතීම වීරය කරන ගතිය. දැන් ක්ලේශ ප්‍රහාණය කිරීම නම් ප්‍රයත්නය ඒ ඒ පරමාර්ථය සඵල වෙනකම්ම තමන්ගේ උත්සාහය අතහරින්නේ නැහැ. වෑයම අතහරින්නේ නැහැ. එතකොට අන්නේ විදිහට දැන් අපිට බාධක කියලා කියන ඒවා ක්‍රම තුනකට එන්න පුළුවන්. ස්වභාවික බාධක ඒ කියන්නේ බාහිරින් එන පාරිසරික බාධක ඊළඟට පුද්ගල බාධක ඊළඟට ක්ලේශ බාධක අපිට පාරිසරික බාධකත් සමහර විට යට කරගන්න පුළුවන් ඒක මැඩ පවත්වාගෙන අපි ක්‍රියාත්මක බාහිර පුද්ගලයන්ගෙන් එන බාධකත් අපි යම් ප්‍රමාණයකට හඳුනාගෙන ඒවා යට කරගෙන අපිට යන්න පුළුවන් හැබැයි තාම දුෂ්කරම බාධකයේ තමයි ක්ලේශ බාධකය ඒ ක්ලේශ බාධකේ එන්නේ අපට හිතවත් ස්වરૂපයෙන් සමහර විට. ඒ කියන්නේ දැන් අපි මීට ඉස්සෙල්ලත් කතා කරලා තිනවා වංචක ධර්ම හැටියට. එතකොට අපේ මනස අපේම සිතුවිලි විසින් රවට්ටන. දැන් අපි අර මුලින් කිව්වේ යමක් ආරම්භ කරන්න සූදානම් වෙනකොට අපේම මනස යෝජනා කරනවා මේක නිකන් ආරම්භ කරලා අතරමඟ කඩාකප්පල් කරලා හරියන්නේ මේක පටන් ගත්තොත් අකණ්ඩව කරගෙන යන්න ඕන. ඒ නිසා දැම්ම පටන් අරගෙන බෑ. දැන් එතකොට හොඳ යෝජනාවක් තමයි මේ කරන්නේ. මොකක්ද හොඳ යෝජනාව? පටන් ගත්තොත් මේක අකණ්ඩව කරගෙන යනවා. ඒක හොඳ අදහසක්. දැන් අර හොඳ අදහස ගෙනත් දාලා අන්තිමට මොකද්ද කරන්නේ? පටන් ගන්නෙවත් නැහැ. ආරම්භ කරන්නෙවත් නැහැ. ඒ මට්ටමට මනස දුර්වල අන්න එහෙම සමහර කාරණා තියෙනවා කුසල ධර්ම වගේ, සද්ධර්ම වගේ, යහපත් ධර්ම වගේ අපට අර්ථය පිණිස පවතින ධර්ම වගේ ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙලා සම්පූර්ණයෙන්ම වැඩපිළිවෙල කඩාකප්පල් කරනවා. ඉතින් ඒවා තමයි හඳුනාගෙන යටපත් කරගන්න ඉතාමත්ම දුෂ්කර වෙන්නේ. තමන්ට පැහැදිලිව පෙනෙන බාධක. ඒ කියන්නේ අපේ මනසේ ක්‍රෝධය, කෝපය හට ගන්නකොට අපිට තේරෙනවා ඒක බාධකයක් කියලා. අපේ මනසේ බරපතල විදිහට රාගය හට ගන්නකොට අපිට තේරෙනවා ඒක බාධකයක් කියලා. හැබැයි ඒ ද්වේෂයම අත්තරීමේ ස්වરૂපයෙන් එනකොට අපිට ඒක හඳුනා ගන්න බැහැ. ඒ කියන්නේ මේ පුද්ගලයොත් එක්කලා වැඩි අසුර හොඳ නැහැ වගේ හැඟෙනවා. ඒ මොකද අර ඒ පුද්ගලයා Tamanට රුස්සන් නැති ගතියත් එක්කලා එනවා මේ අසත්පුරුෂය ආශ්‍රය කිරීමෙන් අපේ නිවන් මඟ ඇහිරෙනවා. කල්යාණ මිත්‍රෝ තමයි අසුරු කරන්න ඇත්තේ. මේ මේ මේගොල්ලෝ පාප මිත්‍රෝ මේ අසත්පුරුෂ මේගොල්ලන්ගෙන් පුළුවන් තරම් දුරින් දුර වෙන්න ඕන කියලා අන්න අර පුද්ගලයන්ව අතහරිනවා. එතකොට දැන් තමන්ගේ මනස යෝජනා කරන කාරණයක් හොඳ කාරණයක්. මොකද්ද අසත්පුරුෂයන්ගෙන් ඈත් වීම. කල්යාණ මිත්‍රයන් පමණක් ඇසුරු කිරීම. නමුත් අවසානයේ යටින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සූක්ෂම විදිහට අර පුද්ගලයන් රොස්සන් නැති ගතිය වෙන්න පුළුවන්. එහෙම එනකොට මේ එන්නේ කෝපයයි මේ එන්නේ ද්වේෂයයි මේ එන්නේ පටිඝයයි මේක දුරු කළ යුතු ක්ලේශ ධර්මයක් කියන එක අපට දැනෙන්නේ දැන් කෙලස් ප්‍රහාණය සඳහා තමයි අපේ ප්‍රයත්නය ඒ කෙලස් ප්‍රහාණය කිරීම සඳහා තමයි දැන් අර අසත්පුරුෂය දුරු කරන්න ඕන සත්පුරුෂය ඇසුරු කරන්න ඕන කියලා කල්පනා කරන්නේ. අවසානයේ ක්ලේශය තමයි අපි යට වෙලා. ඊළඟට රාගය වශයෙන් තෘෂ්ණාව වශයෙන් එනකොට අපිට තේරෙනවා මේක දුරු කළ යුතු ධර්මයක් කියලා. හැබැයි භාවනාවේදී මම කායික වශයෙන් සැහැල්ලු බවක් ඇති කරගන්නට ඕන මානසික වශයෙන් ඒකාග්‍රතාවයක් ඇති කරගන්නට ඕන මගේ මනස එකඟ වෙන්නේ නැහැනේ මගේ මනස මගේ කය නිතර පීඩා ඇති වෙනවානේ ඒතර ඒවා පිළිබඳව ඇති වෙන චිත්ත පීඩාව අපට හිතෙන්නේ අර ಗುಣධර්ම සම්බන්ධ කාරණයක් නමුත් ඒ මොකද්ද සිද්ධ වෙන්නේ අර භාවනා කරනකොට සැහැල්ලු බවක් දැනෙන්න ඕන සිතේ සමාධියක් ඇති වෙන්න ඕන කියලා අපේක්ෂා කරන ගතිය මොකද්ද? ඒ තෘෂ්ණාව තමයි. හැබැයි තෘෂ්ණාව රාගයේ එක බරපතල විදිහට එනකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා අපි ඒක බැහැර කරන්න උත්සාහ කරනවා. හැබැයි සූක්ෂම වංචක ධර්මයක් හැටියෙනකොට අපි දන්නේම නැතුව ඒකට රැවටිලා අපි ඒක මත එල්බ අන්න ඒ විදිහට මේ ක්ලේශ ධර්මයන් ඊටාම සූක්ෂම විදිහට පැමිණිලා Tamanගේ මනස රවට්ටලා අපි නිවන් මගින් ඉවත් කරන්නට සමත් වෙනවා. ඉතින් ඒ වගේ ඒවා ගාක් තියෙන වංචක ධර්ම හැටියට ඒ සඳහා අපි නිතරම සිහිපත් කරන්නේ මහානායක හඳුරු රචනා කරලා තියෙන වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම පොත වාර ගණනාවක්වත් කියවන්නට ඕන අනුතරමින් මේ වංචක ධර්ම කොටසවත්. එහෙම කියවුවොත් තමයි ටික ටික වැටහෙන්නේ කොච්චර සූක්ෂම විදිහට ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා. දැන් සිල් ගන්න උත්සාහ කරන කෙනා සීලයෙන් පිරෙහෙන්න, භාවනා කරන කෙනා භාවනාවෙන් පිරෙහෙන්න, මහාන වුණු කෙනා මහානකමින් ගිලිහිලා සිවුරු හැර යන්නට මේ නොයේ කියවට අර වංචක ධර්ම ඉස්මතු වෙලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් අන්නේ විදිහට ස්වභාවික පාරිසරික බාධක, පුද්ගල බාධක සහ ක්ලේශ බාධක වශයෙන් මේ හැම පැත්තෙම එන බාධක යටපත් කරලා ඊළඟට කර්ම බාධක ඒ කර්ම බාධක කියන ඒවත් අපේ ක්ලේශයන් නිසාම තමයි මේ කර්ම බාධක අපි සකසගෙන තියෙන්නේ සාංශාරික වශයෙන් කර්ම ජනිත කරගෙන තියෙන්නේ ක්ලේශයන් නිසා ඒ වගේම මේ ජීවිතේත් ඒ කර්ම අපි වෙත පැමිණෙන්නේ මේ මොහොතේ ක්ලේශයන් ක්‍රියාත්මක වෙන ස්වરૂපයත් එක්ක එතකොට ප්‍රධාන වශයෙන්ම ඔය පාරිසරික බාධක සහ පුද්ගල බාධක සහ තමන් තුළින් පැමිණෙන බාධක වශයෙන් මේ තුන් ආකාරයෙන්ම පැමිණෙන බාධක මැඩපවත්වාගෙන තමන්ගේ අභිමතාර්ථය සාධනය වෙන තෙක් අපට අකණ්ඩව වීරය කරන්න පුළුවන් අන්න ඒ බඳු වීරයක් තමයි කෙනෙකුට පරමාර්ථ සාධනය සඳහා උදව් වෙන්නේ. ඒතකොට ඒ අතරිනුත් විමුක්තිය අපේක්ෂා කිරීම කියන එක ලෝකයේ තියෙන උසස්ම පරමාර්ථයක්. එතකොට ඒ පරමාර්ථය සඵල වෙන්න මුලින්ම අපට පුළුවන් වෙන්න ඕන ඒ නිවන් දකින්නවා කියන අදහසින් ගිලිහෙන්නේ නැතුව ඒ සඳහා විහිද කරන එක කෙසේ වෙතත්. එතකොට නිවන් දකින්නවා කියන අදහසින් ගිලිහෙන්නේ නැතුව ඉන්න නම් ඒ නිවන් දකින්න ඕන කියන කාරණේ යලි යලි අපේ මනසේ තහවුරු වෙන්න. එතකොට යලි යලි අපේ මනසේ ඒ කාරණේ තහවුරු වුණොත් තමයි අපට අඛණ්ඩව ඒ පරමාර්ථය ඔස්සේ ක්‍රියාත්මක වෙන්නට පුළුවන් දැන් නිවන් දකින්න ඕන කියන කාරණේ විටක මතුවලා විටක ගිලිහෙනවා නම් ඒතනත්තාට නිවන වෙනුවෙන් අදාළ කටයුතු අඛණ්ඩව කරගන්නට බැරි වෙනවා. දැන් මේ ප්‍රතඥන සත්වයාට තියෙන ලොකුම දෝෂය තමයි සසර ගමනේ එක් භවයකදී නිවන් දැකීම පිළිබඳ අදහස ප්‍රබලවම වෙන්න පුළුවන් බුද්ධෝත්පාද කාලවලදී අබුද්ධෝත්පාද කාලවලදී ඒක ගිලිහිලා යන්නට පුළුවන් බුද්ධෝත්පාද කාලයක් වුණත් බෞද්ධ පෞලක නූපන්නොත් වෙනත් මිත්‍යා දෘෂ්ටික පෞලක ඉපදුනොත් ඒක ගිලිහි යන්නට පුළුවන් ඉතින් ඒ නිසා මේ අපේ නිතරම සිහිපත් කරන කාරණයක් තමයි නිවන් අවබෝධ කිරීම සඳහා වැදගත්ම සාධකයක් යලි යලි ඒ නිවන පිළිබඳ ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාවෙන් නිවන් දකින්න බෑ. හැබැයි මේ ප්‍රාර්ථනාව තමයි අපට මේ කාරණය සිහි කරලා දෙන්නේ. අපට යලි යලි සිහි කරලා දෙනවා මෙන්න මෙතනටයි මම යන්නේ. මෙතනටයි යා යුත්තේ. ඒතර මේක ඇතුලෙන් එන්න පටන් ගන්නවා. Tamange මනසින් ඒක ගිලිහෙන්නේ නැතුව මතුවෙන තැන. දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ පිළිබඳ ප්‍රාර්ථනාව මනසින් නොගිලිහෙන මට්ටමට තහවුරු කරගන්න කොච්චර කාලයක් ගත වුණාද? 16 සංඛ්‍ය කල්පලක්ෂයක්. 16 සංඛ්‍ය කල්පලක්ෂයක් ගත වුණා. එතකොට එච්චර කාලයක් උන්වහන්සේ වාප්‍රනිධාන වශයෙන් මනෝප්‍රනිධාන මුලින්ම මනෝප්‍රනිධාන වශයෙන් නැවත නැවත කල්පනා කරනවා හිතනවා හිත හිතා කල්පනා කර කර තමයි ඒ ප්‍රාර්ථනාව කරන්න. මම සම්මා සම්බුද්ධත්වයේ සඳහායි මේ මේ ಗುಣධම් වඩන. ඊට පස්සේ ඒක ප්‍රකාශ කර කර නැවත දීර්ඝ කාලයක් මනස පුහුණු කරනවා. එතකොට එහෙම පුහුණු කරගෙන ආපු කාලය තමයි මනෝ ප්‍රනිධානයේ පමණක් පුරපු කාලය සත්ත සංඛ්‍ය කල්පලක්ෂයක් හැටියට දැක්කේ. ඊළඟට වාප්‍රනිධානයේ පිරු කාලය නවාසංඛ්‍ය කල්පලක්ෂයක් හැටියට දැක්කේ. එතකොට එහෙම ගත්තාම සොලසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් නෙමෙයි සොලසා සංඛ්‍ය කල්ප දෙලක්ෂයක්. එයි අතනත් එක කල්ප කල්ප ලක්ෂයකුයි අසංඛ්‍ය හතකුයි ඊළඟට කල්ප ලක්ෂයකුයි අසංඛ්‍ය නවයකුයි එතකොට 16 අසංඛ්‍ය එතකොට අසංඛ්‍ය 16ක් වෙනකොට එතනත් කල්ප හතරක් මොකද අසංඛ්‍ය හතරක්නේ කල්පයක් කියලා කියන්නේ. ඒතොර අසංඛ්‍ය 16ක් කියන්නේ එතනත් කල්ප හතරක්. එතකොට කල්ප ලක්ෂ දෙකකුත් කල්ප හතරක්. එච්චර කාලයක්. ඒතොර කල්ප ලක්ෂ දෙකක් කියලා කියන්නේ සුළුපටු කාලයක්. කල්පයක් කියන්නේ කොච්චර කාලයක්? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර අබෑට උපමාවෙන් යොදුනක් එක යොදුනක් කියලා කියන්නේ සතපොම් 16ක්. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස තියෙන හතරස් කොටුවක. ඒතර යොදුනක් කියලා කියන්නේ සතපොම් 16ක්. සතපොම් 16ක් දිග, සතපොම් 16ක් පළල, සතපොම් 16ක් උස තියෙන හතරස් කොටුවක අබෑට පුරවන. අබෑට පුරවලා අවුරුදු 100කට එක අබෑටයක් අයින් කරනවා. එහෙම එහෙම කරලා ඒ කොටුව අබෑට වලින් හිස් වෙන්න කොතෙක් කාලයක් ගත වෙනවද? ඊටත් වැඩි කාලයක් ගත වෙනවා කල්පයක. ඒ වගේ කල්ප ලක්ෂ දෙකක් කොත් කල්ප 8ක් එච්චර කාලයක් උන්වහන්සේ නැවත නැවත සසරේ ප්‍රාර්ථනා කරලා තමයි ඒ ප්‍රාර්ථනාව ගිලිහෙන්නේ නැති තැනට තහවුරු කරන්නේ. ශ්‍රාවකයෙකුට එච්චර කාලයක් ගත වෙන්නේ මොකද සම්මා සම්බෝධි ප්‍රාර්ථනාව කියන එක ලෝකයේ තියෙන ප්‍රබලම ප්‍රාර්ථනාව. ඒක ලේසි පහසු එකක් නෙමෙයි. ඒකෙන් ගිලිහෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒතර ශ්‍රාවකයෙක් හැටියට ඒ ඒ ශ්‍රාවකයාට ගත වෙන කාලය නිශ්චිත කොට දක්වලා නැහැ. ඒ තම තමන්ගේ උත්සාහය මත කැපවීම මත වීරිය මත හැම භවයකම තම තමන් සිහිපත් කරගන්නා ප්‍රමාණය මත තමයි තමන්ට කොච්චර කාලයක් තමන්ගේ ප්‍රාර්ථනාව තහවුරු කරගන්න කොච්චර කාලයක් ගතද නිවන් දකින්න නෙමෙයි ඒ නිවන් දැකීම කියන අරමුණෙන් ගිලිහෙන්නේ නැතුව ඒ තව නිවන් දකින්න අවශ්‍ය ಗುಣධම් වඩන තව කොච්චර කාලයක් යනවද කියන්න බෑ ඒකත් තම තමන්ගේ උත්සාහය මත ඒ නිවන් දකින්න ඕන කියන අදහසින් ගිලිහෙන්නේ නැතුව ඉන්න දීර්ඝ කාලයක් කල්ප ගණනක් සමහරට කල්ප ලක්ෂ ගණනක් ගත වෙනවා ඒ එක ඉලක්කය මනසට පුහුණු කරන්න. ඒ කුමක් නිසාද? සසර ගමනේ අපේ පංචස්කන්ධයට ඇලුම් කරමින් සංස්කාරයන්ට ඇලුම් කරමින් ක්ලේශයන්ට ඇලුම් කරමින් යන මේ සසර ගමනේ ක්ලේශයන්ගෙන් මිදීම සඳහා පංචස්කන්ධයෙන් මිදීම සඳහා දරන ප්‍රයත්නය ඒක සුළුපටු කාරණයක් නෙමෙයි ඒ ප්‍රයත්නය යලි යලි පවත්වන්නට නම් ඒ අරමුණ සිහි වෙන්නට ඕන අරමුණ සිහිපත් කරගන්නා මට්ටමට පුහුණු කරගන්නට දිගු කලක් සසරේ ගත වෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ පාරමිතා කියලා කියන්නේ එහෙම භවෙන් භවේ පුහුණු කළ යුතු කාරණය. ඉතින් මේක දිගු ගමනක් කියලා කියනකොට සමහර ස්වාමින් වහන්සේලාදී මේක පිළිගන්න ලෑස්ති නැහැ. ඔච්චර දීර්ඝ කාලයක් යන්නේ මේ ජීවිතේ උත්සාහ කළොත් අපිට නිවන් දකින්න පුළුවන්. ඉතින් මේ ජීවිතේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන කතාව අපිට සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. හැබැයි ඒක පූර්ණ කතාවක් නෙමෙයි. අර්ධ සත්‍යයක් පමණයි. මේ ජීවිතේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක හැබැයි සත්‍යයක් වෙන්නේ සාධක සම්පූර්ණ නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කරන්නේ සත්‍යයක් කියන්නේ දින 7ක් අකණ්ඩව මේ සතර සතිපට්ඨානය වඩන්න පුළුවන් නම් අන්නේ සාධකයට යටත්ව තමයි ඒ තනත්තා මේ ජීවිතයේ අරහත් ඵලයට හෝ අනාගාමි ඵලයටපත් වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළා. අන්න ඒ වගේ සාධක සම්පූර්ණ කරගන්නට පුළුවන් නම් ඒ තනත්තාට මේ ජීවිතේ නිවන් දකින්න කිසිදු බාධාවක් නැහැ. සාධක සම්පූර්ණ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ තනත්තාගේ ප්‍රාර්ථනාව ගිලිහෙන්නේ නැති මට්ටමට තහවුරු වෙලා තියෙන ඒ ප්‍රාර්ථනාවට අනුකූලව අදාළ ಗುಣධර්ම ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් සමහර කෙනෙක් එක්ක කතා කළාම ඒ අය අර බුද්ධෝත්පාද කාලයේ නිතර නිතර අහන්න ලැබෙන නිසා අනිත් අය කියන නිසා නිවන ප්‍රාර්ථනා කළාට තමන් නිවන් දකින්න යන්නේ කොහොමද කියලාවත් නිශ්චිත අදහසක් හැඟීමක් තමන් තුළ තහවුරු වෙලා නැහැ. එහෙම කෙනෙකුට ප්‍රාර්ථනාව හදාගන්නත් තව කාලයක් යනවා. ඒ ප්‍රාර්ථනාව තහවුරු කරගන්නත් තව කාලයක් යනවා. තහවුරු කරගෙන ඒ අනුව ගුණධම් වඩන්න තව කොතෙක් කල් යනවද කියලා හරියට නිශ්චය කරන්නට බෑ. ඉතින් අන්න ඒ බඳු අවිනිශ්චිත සසර ගමනක අපි පවතින නිසා තමයි අපි වෑයම් කරන්න ඕන මේ විමුක්තිය පිළිබඳ කාරණය හරියට තේරුම් අරගෙන ඒක භවෙන් භවය අකණ්ඩව ඒකම පැතුම Tamange මනසට සිහි වෙන මට්ටමට ප්‍රාර්ථනා හදාගෙන ඒ ප්‍රාර්ථනා නැවත නැවත සිහි වෙන හැටියට කුසල් සිද්ධ කරගෙන අදිෂ්ඨාන ඇති කරගෙන කල්යාණ මිත්‍ර දෙව් මිනිසුන්ගේ සහයෝගය ලබාගෙන මේවා ටික ටික පුහුණු කළ යුත්තේ පාරමිතාවන් හැටියට දියුණු කළ යුත්තේ. අන්න ඒ නිසයි මේ පාරමිතා පිළිබඳ කතාව පැහැදිලි කර ගැනීම අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ. අපි වීරය පිළිබඳව ඉතිරි කාරණා ඊළඟ සතියේ තවදුරටත් කතා බහ කරමු. අද දවසට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.